හඳුනා ගන්න උත්සාහ කරනවා. හඳුනා ගන්න කියන්නේ නැවත සංඥා. ආස්වාසේ ප්‍රස්වාසේ වේගකට හඳුනා ගැනීම ප්‍රයත්නයකට සතහන උපයෝගී කරගන්න. මේ සතහන උපයෝගී කරගන්න වෙලාවට යෝගාවචරයේ සමහර විටක උන්චිලාවක් පැද්දෙන්න වගේ එළියට යනවා පස්සට යනවා. ඉස්සරහට යනවා පස්සට යනවා. හිඳන් දොරක් කැරෙනවා එනවා වගේ එහෙම නැත්නම් වැලකෙල්ලලා තියෙන දෙ ටිකක් එහාට මෙහාට යනවා වගේ මේ ආශාසය ඉස්සරහට යනවා පස්සට යනවා කියලා තේරෙනවා. මේක හරි අමාරුයි. මේ සම්බන්ධීකරණය කරන්න මොකද පුංචි කාරණාවක් ඉතා වැදගත් කාරණා. මම මේකට නිදර්ශනයක් කියන්නම්. ඒක තියෙන ඉස්මතුතාවයේ අවශ්‍යතාවය මත කළ දෙන්න. ඒ ඕස්ට්‍රේලියාවේ ඉන්නවා පිළිගුතුන්ගේ දන්න කාලේ ඉඳලා කරන භාවනා කරන මහත්තයෙක්. එයාගේ පුතා භාවනා කරන්න කැමති මේ ආධ්‍යාත්මික පැත්තේ ඉන්නේ. ඉතින් මම ගියාට පස්සේ මට හඳුන්ලා දුන්නා. ඉතින් කතා කරලා බලපුවාම මේ මේ සීල් අර ගන්නවක්වත් මේ භාවනා කරන්න කැමති නෑ. ඉතින් මම කරපු දේ මම මටත් හිතදීච පොතක් තියෙනවා කර්මාකලා ගේද කියවන්නේ කියන එක ඇමරිකාවේ විච පොතක්. මහසි භාවනා කරන පිළිවෙල කියවට පස්සේ තමයි මේක නම් තේරෙන්නේ. මේක තේරෙනවා මම කරන්න කැමතියි. ඉතින් මං කව අපෙන් ගිය එකක් තමයි අපි ඕකට කියන්නේ මේ ඉඳගෙන ආනාපාන සතිය වඩනවායි කියලා. අපිට තේරෙන ඉංග්‍රීසිකෙ මෙන්න කරපන් කියලා. ඊපස්සේ නෝනත් එක්ක මම ගියාට පස්සේ භාවනා වැඩමුළු දෙකකට ආවා. හැබැයි එතකොට මනුස්සයා ඊර කියක්ම වැඩ අතහැරලාගෙන භාවනා කරනවා. පොඩි ළමයි දෙන්නෙක් ඉන්නවා. මම හිතන්නේ අවුරුදු 8 13 වයසේ. දැන් මේ මනුස්සයා භාවනා කරන නිසා අර දෙන්න අනිවාර්යයෙන්ම අම්මයි තාත්තයි එක්ක ඉඳගන්නවා. ඒ තාත්තගේ නීතිය. ටෙලිවිෂන් බලන්න බෑ. හැමදාම මේ පැයේ අපි භාවනා කරනවා. ඒ දෙන්න ඉඳගෙන ඉන්නවා. ඉතින් ඒ දෙන්න අම්මා ගාව වාඩි වෙලා ඉන්න විනාඩි 35ක් විතර පොඩි උන් ඉන්න පුළුවන්. ඉන්නේ හරින්න ඉන්න බෑනේ. උන් කෑ ගන්න නැතුව ඉඳගෙන ඉන්නේ. ඉතින් මම ගිය දවසේ අම්මා කමටහන් සුද්ධ කරනකොට මම නම කොහොමද පොඩි උන් දෙන්න කියලා මම දන්නේ නැහැ. මම හරි පුදුමයි කොහොමද දැන් විනාඩි 45ක ඉඳගෙන ඉන්නවලු. ඉඳගෙන හිටියට මොනවා කරනවද දන්නේ නැහැ. ඊට පස්සේ මම කොහොමද ගහන්න එපා ඒ පොඩි එකාගෙන් මොනවද මේ භාවනා ඉඳගෙන මොකද කරන්න කියලා. මම අහලා කියන්නම් කියලා ඊගවදර ගියාට පස්සේ කියනවා හොඳටම ලං කරලා උකුල තියාගෙන අවලු ඒ අවුරුදු 13 අරි අටේ හරි ළමයාගෙන් ඔයා මායේ තාත්තයි එක්ක ඉඳගෙන මොකද කරන්නේ කියලා. ඉතින් එයාට දන්නේ නැතිලු මොකක්වත් කියන්නේ. ඊට පස්සේ කිව්වලු කොහොමද ඔය විනාඩි 45ක ඉඳගෙන ඉන්නේ කියලා. ඉතින් මොන දිහා බලලා පැංගිරි උමිට පපා කිව්වලු මට අත්තම්ම කිව්වා ඉඳගෙන ඉන්නකොට හුස්ම දිහා බලන්න මේ දෙන්නගෙන් අහගන්නේ නැහැ. අත්තමත් භාවනා කරනවා. ඊට පස්සේ දවසේ අවුල දැන් හුස්ම දිහා බලනකොට කාට මොනවද පේන්නේ කියලා. මොනවද පේන්නේ ඉතින් හුස්ම තමයි කියනවලු මේ ළමයට ඒක කියන්න තේරෙන්නේ නැහැ. ඉන්නසකලු යාට මේ ධම්මජීව ආමෘත් වෙනවා ගියොත් කමඨහ සුද්ධ කරන්න ගුණෝ ඒ සෝවාන්සරන් ගිය ගමන් අහන්නේ හුස්ම ගන්නකොට ඒ පිටි කරනකොට වෙනස මොකද්ද කියලා. ඉතින් ළමයා කල්පනා කරලා කල්පනා කරලා කිව්වලු තාත්තා ගෑරේජ් එක ඇරලා ජිප් එක ඉස්සරහට දානවා පස්සට දානවා. ඉස්සරහට දානවා අසර දානවා වගේ හුස්ම ගන්නවා හෙලනවා තේරෙනවා මේ දේ ඒ හුස්ම ගන්නකොට මොන සතහනකින් මේක විස්තර කරන්න කියන දේ ඒ පොඩි දරුවට එහෙම කියන්න පුළුවන් වුණාට වැඩි හිටි එන්නත හොඳට දැනුම් තේරුම් ඇති කෙනෙකුට කමඨාංශුද්ධ කරන මේක කියාගන්න පුදුමාකාර අමාරුවක් කාටවත් දන්නේ මේ ආස්වාද ප්‍රසවාස දෙක වෙන්කොට හඳුනා ගන්නවා කියන්නේ මේ සංඥාව ක්‍රියාත්මක නම් ආස්වාසය කියන්නේ ප්‍රසවාසය නෙවෙයි. ප්‍රසවාසය කියන්නේ ආස්වාසය නෙවෙයි මොකද්ද වෙනස? ඉතින් ඒක අහනකම් ඒකට ඒකට වෙහෙස කරවනකම් කිසි කෙනෙක් හිතන්නේ මේ භාවනාවේදී ආනාපානෙදී අපි මේ රූපස්කන්ධය විතරක් නෙවෙයි වේදනා ස්කන්ධේ සංඥා ස්කන්ධේ සංස්කාර ස්කන්ධේ විඥාන ස්කන්ධ කියන පහටම දොර ඇරලා තියෙනවා. මේක හොඳට ඉස්මතු කරගන්න. මේක හොඳට වින් කරලා පෙන්වන්න ලොකු ස්වාමීන් වහන්සේ ආනාපාන සති පොත ලියන එක තැනක මට මතක නැහැ කීප පොතක තියෙනවා. ආස්වාසය කියලා කියන්නේ ආස්වාස කරන වෙලාවට ආස්වාසය දැනගන්න අතර මේක ප්‍රස්වාසය නෙවෙයි කියලා දැනගන්න ඕනයි කියලා. ආස්වාසය ගන්න වෙලාවදී ප්‍රස්වාසය නෙවෙයි. අන්න මේ විදියට බැලුවොත් ඒ යෝගාවචරයට ටික වේලාවකින් මේ මේ දෘෂ්ටි කෝණයෙන් බැලුවොත් ආස්වාසේ ප්‍රස්වාසයෙන් වෙන්කොට හඳුනගන්න හැටි ආස්වාසේ මට වැටෙන්නේ මෙහෙමයි ප්‍රස්වාසේ මට වැටෙන්නේ මෙහෙමයි කියලා ඒකේ නිශ්චල ඡායාවට අපි කියන්නේ සතහන ආස්වාසේ තියෙන්නේ මෙන්න මේ වගේ සතහනක් ප්‍රස්වාසේ තියෙන්නේ මේ වගේ සතහනක් එහෙම නැත්නම් ආස්වාස ප්‍රස්වාස කියන්නේ නූලක් හැදෙන්න වගේ හොඬේකින් වතුර යනවා වගේ ප්‍රසවාසය කියන්නේ ඇතුළට ඉන්නවා වගේ ආදී වශයෙන් මේ සතහන කියන්නේ පුරුදු වුණොත් ඒක sannivedanaye ඉතාමත් වැදගත් තරක් වෙනවා මේ හිතලා කියන එකක් නෙවෙයි භාවනා කරලා භාවනා කරනකොට මතුවෙච්ච දෙයක්. නමුත් මේක අපේලා කියන්න ඒකෙච්චර වැදගත් වෙයි කියලා යෝගාවචර කල්පනා වෙන්නේ මම මේ තරම් මේක පිළිබඳව සවිස්තරව එනතන් ගරුකට යුතුව උගන්වපු එකම භාවනා ක්‍රමය තමයි මේ මහසි භාවනා ක්‍රමය. ඒක නිසා මම ඒ ක්‍රමයට ගරුවක් දක්වනවා. මොකද මේ හුස්ම ගන්නකොට පිට ගන්නකොට මේ වෙනස දකින්න බෞද්ධ වෙන්න ඕනේ නැහැ. බෞද්ධකමක් මේකට අවශ්‍ය නැහැ. සතියෙන් බලනවා නම් මේකයි කියන්න ඕනේ කියලා දැනගන්න මේ දේ ඉස්මතු කරලා දෙන්න කිසිම භාවනා ක්‍රමයක් ලංකාවේ තිබිච්ච එකම කකින්වත් උගන්ලා තිබුණේ නැහැ. තියෙන්න ඇති විශේෂෝචර වෙලා තිබුණේ නැහැ. ඉතින් ඒක නිසා මේ බුද්ධ භාවනා කරන පළවෙනි මාස 18 මම පුදුමාකාර විදිහට බැනුම් ඇහුවා. මේක කියන්න ගන්න. හැමදාම කමඨාන් සුද්ධ කරන්න ගියාම මොකද්ද කරන්න භාවනා කරන්නේ? පිම්බි වැටෙන. මොකද්ද පිම්බීම හැකිලිමේ වෙනස? මේ මේ අහන්නේ මොකද්ද කියන්න ඕනේ මොකද්ද කියලා හැමදාම නඩුව ගන්න. කද්දාකත් නඩුව ගන්නෑ. අස්සර වියට්නාම් ආම්තුනේ කැවිලා කතා කරලා කොච්චර භාවනා කරා ඒ තමන් අත්දකින දෙවීම කියන්න බැරි නම් ඒ ස්වාමීන් වහන්සේ කොහොමඩක්වත් සාමාන්‍ය මිනිසෙක් විදිහට හලකන්නේ. තහන කෙරුවට වැඩ නැහැ කියන්න බෑ. ඊපස්සේ ඒ ස්වාමීන් වහන්සේ ලිඛිතව පොතක් කියලා තිබිලා අපි ඒක පත්‍රිකාවක් හදලා ඔක්කොතොම් බෙදලා මම ලංකාවට ආවගෙන ආවට පස්සේ ඒක පරිවර්තනය කරලා යෝගාවචර උපදේශනය කියලා බෙදලා දුන්නා. ගෝධනේ කිව්වා මේක වැඩක් නෑ කවුරක්වත් මේවා ගෞරව කරලා කරන්නේ නෑ කිව්වට කවුරක්වත් අහන්නේ නෑ. ඒගොල්ලන් ඕනේ කෙටි ක්‍රම වලින් නිවන් දකින්න. අඩු ගන්න මේ ආශාසෙන් ප්‍රසවාසයෙන් වෙන්කල් හඳුනගන්න එක තේරෙන්නේ නැහැ. වම තීනකින් දක්න තේරෙන්නේ නැහැ. වම ඔසවණකින් වම සබනවා කියන එක වෙනස දන්නේ නැහැ. ඉතින් ඒකට මෙහෙවන්න ගියාම එතන අයියෝ අපි දෙකේ පන්ති ළමයිද අපිට මොනවද මේ උගන්වන්න දෙන්නේ අපිට මේ භෞතික විද්‍යාව උගන්වන්න දෙන්නද අපිට මේ සටහන් උගන්වන්න එනවද කියලා. මුත් වැඩේ හරියට පටන් ගන්න නම් මම නැවතත් කියනවා පටන් ගන්න නෙවෙයි කාට හරි සුද්ධින් උගන්වන්න ඕනේ. මම දන්නවා ඇත්තටම අපිට ප්‍රධාන දේ උගන්වන එක නෙවෙයි ඉගෙන ගන්න එක. මෙන්න මේ දේ හරියට ඉගෙන ගත්ත නැත්නම් කවදාවත් කාටවත් පස්සෙන් බේලා පිළිසිදුට කියලා දෙන්න හම්බ වෙන්නේ. ඒක නිසා මේක සුද්ධින් ඉගෙන ගත්තොත් මතක තියාගන්න සංඥාව තහවුරු කරන ක්‍රම දෙකක් තියෙනවා. එකක් සටහන. මට ආසාද වෙන්නේ මෙන්න මේ රූපාකාරය. මෙන්න මේ නිදර්ශනයක් විදියට. ඊට පස්සේ ඒක දිහාම බලනකොට ඒකේ මේ මේ විදියට ආකාරවල වෙනසක් සිද්ධ වෙනවා. දිගට තිබිලා කෙටි වෙනවා. උණුසුම් තිබිලා සීතලට යනවා. එහෙම නැත්නම් එක එක එක එක ආකාරවලට පරිවර්තන. මේ දෙක නිදර්ශනයක් වශයෙන් කියනවා නම් අපි කෙනෙක්ගේ නිශ්චල ඡායාවක් අරගන්නවා. එතකොට යටි සටහන පේනවා. එයාම වීඩියෝ කරවුවොත් එයාගේ ආකාරය පේනවා. අර සටහනේ කාලානුරූපව යා හැසිරෙන හැටි අන හැටි කන හැටි බොන හැටි මේ නිශ්චල ඡායාවකට වැඩි නිශ්චල ඡායාව සටහන සටහනන ආකාරය කියලා කියන්නේ කාලානුරූප වෙනස් වෙන හැටි මේ දෙකෙන් ඒ ස්වාමීන් වහන්සේ විශේෂයෙන් බුදුම සාන්නාස්කී ගෝල ස්වාමීන් වහන්සේ අප්තෝපදේශයක් හදලා තියෙනවා සටහන දකින්න දෝ කවදාකවත් ආකාර දකින්න බෑ සටහන දැකලා ඒ සටහන නැවත නැවත බලා සිටීමෙන් තමයි ආකාරය දක්වන්න පුළුවන්. මේ ආශ්වාසයේ සටහන ඊට පස්සේ ඒක මුල මැද අගාසයෙන් දිගට බලනකොට ඒක සිත් වෙන ආකාරය දැක ගන්නාසුලුවට යන්න නම් අරමුණත් එක්ක කොච්චර යාළු වෙන්න ඕනද කියනවනම් පරිබාහිරේ සත්‍ය තිබුණාට නෑහෙන මට්ටමට අරමුණත් එක්ක සමීප වෙන්න. කයේ වේදනා තිබුණාට ගණන් නොදැනෙන මට්ටමට අරමුණක් එක්ක යාළු වෙනවා. ඉතේ හිතවිලි තිබුණට ඒව ඉක්මවාගෙන විනිවිදගෙන ආස්වාස් ප්‍රස්වාසය අසුරු කරන්න ගත්තොත් විතර ඒ යෝගාවචරට පේනවා මේ මොකක් හරි සටහනකින් අපි අල්ලගන්න මේ ආස්වාස් ප්‍රස්වාසය කාලානුරූපව බලනකොට ඒකේ ආකාර වෙනසක් විපරිණාමයක් එහෙම නැත්නම් තිබිලා වෙන තත්යකටපත් වෙන බවක් දකින්න පුළුවන් ඒ දකින්නකොට ආනාපානට ගොඩාක් ශබ්ද වේදනා හිතුවිලි බාධා එනවා. ඒ හැමදියක් දිහාම හිත දුවන්න ගත්තොත් එක දෙයක සතහන් සාකාර නිරවුල්ව පිළිසිදුව දැක ගන්න බැරි වෙනවා. ඒක නිසා අපි සත්ත්ව වේදනා හිතුවිලි පැත්තකට දාලා එහෙම නැත්නම් ඒවා විනිවිදලා ආනාපානෙම හැප්පිට හැක්තියාගෙන කොහොම ඉඳලා කොහොමද වෙනස් වෙන්නේ ආශ්වාසයේ මුලට වැඩිය මැද කොහොමද වෙනස් වෙන්නේ මැද ඉඳලා අගට යනකොට මොනවද වෙස් වෙනස් වෙන්නේ. ඒතර ප්‍රස්වාදයේ ආස්වාදයේ මුලින් ප්‍රස්වාදයේ මුල වෙනස් වෙන්නේ කොහොමද? ප්‍රස්වාදයේ මුල ප්‍රස්වාදයේ මැදෙන් වෙනස් වෙන්නේ කොහොමද? අගින් වෙනස් වෙන්නේ කොහොමද කියලා අර ආස්වාද ප්‍රස්වාසයේම ඉසල දෙකට කඩා ගන්න ආස්වාද ප්‍රස්වාස කියලා. ඉතින් ආස්වාසය ඇතුලේ මුල මැද අග. ප්‍රස්වාසයේ මුල මැද අග හොඳට බලන්න පටන් අරගත්තොත් එක හුස්මක් තව එකට සමාන නැහැ. එක ආස්වාසයක් තව ආස්වාසයකට සමාන නැහැ. එක ප්‍රසවාසයෙන් තව ප්‍රසවාසයක සමාන නැහැ. මෙන්න මේ විදිහේ සංඥාව දියුණු කරන සංඥාව දියුණු කරන භාවනාවට ගියේ නැත්නම් ඒ යෝගාචරණ ගවොත් කොච්චර වෙලා ඉඳගෙන ඉන්න පුළුවන්. ආ මට පැයක් ඉන්න. කොච්චර වෙලා අරමුණේ ඉන්න පුළුවන්. ආ විනාඩි 35ක් 30ක් විතර ඉන්න පුළුවන්. ඒකෝට අරමුණේ මොනවද දැක්කේ? මොකක්ද කරන්නේ? මොනක් කියන තේරෙන්නේ. ඒ මොකද අර විදිහට අර විමසුම් නොවන යොදලා නැහැ. ඉතින් එහෙමනම් ඇහුවොත් ඒ විනාඩි 35 තුන මොකද වුනේ මොනවක් කරන්නේ දිගටම ආනාපාන එක දිගටම එක විදියටම තිබුණා මම බලන්න ගියා ඒක නිසා විස්තර බැලුවොත් පමණක් එයාට තේරෙන්න පටන් ගන්නවා ගොරෝසුට පටන් ගන්න ආනාපානේ වරින් වර සිවුම් වෙනවා සිවුම් එක දිහා බලන්න එක පාට ගොරෝසු වෙනවා ආය ගොරෝසු දිහා බලන්න ආය සිවුම් වෙනවා ඉතින් ගොරෝසු සිවුම් බව අතර ලොකු පෙරලියක් තියෙනවා වරක ආනපන දකින්න හරි ප්‍රියයි. හරි ශාන්තයි. හරිම සන්තෝෂේව පනීත ප්‍රණීත ගතියක් තියෙනවා. ඉතින් බොහොම ආසාවෙන් භවනා සමාලාට ආනාපානෙ පේනවා නැද්දකින් නොපතන් කියලා කම්මැලි වෙලා නීරස වෙලා අනේ කරන කාලේ කාලේ කාල කන්නේ වැඩක් කරන්න කියලා අර ආනාපානෙ මෙහිට වෙනවා. ඒ වගේම එන්නේ එන්නේ සමාට ආනාපානෙ ළඟින් ළඟට ළඟින් ළඟට ළඟින් ළඟට එනවා. සමාට ඈතින් ඈතින් ඈතින් ඈතට යනවා. සමහරට ඇතුලේ වගේ පේනවා පිට වගේ පේනවා. මෙන්න මේ වෙනස්කම් ටික සංඥාවේ තියෙන හොල්ම. මේවා ඔක්කොම දකින්නකම්. මේ ආනාපානේ තියෙන පුළුවන් හැමදේම දකින්නකම් දැනුම අංග සම්පූර්ණයි. එයා වෙන විදිහකට මායා කරන්න ඉඩ තියෙනවා. වෙන වේදකින් ඇවිල්ලා බයව රවට්ටන්න ඉඩ තියෙනවා. ඒ නිසා යෝගාවචරයා මේ සංඥාව පිළිබඳ විශේෂඥ වෙන්න නම් යාට සිද්ධ වෙනවා ආනාපානට නටන්න ඇරලා රංගපාන් දැරලා ඒකේ 18 සංයම බලන්න තිබෙනවා. එයා විවිධ විස්තර ඇඳගෙන එනවා. විවිධ භූමිකා රංගපාන, විවිධ චරිත රංගපාන. ඒ සියල්ලම මේ භාවනා ජීවිතයේ ගොඩේීමට අවශ්‍යයි. ඒකෙදි මේ ආනාපානයේ 18 සංයම විතරක් නෙමෙයි. ඉඹීම ඇකිලින් මුල් කරගෙන යන එක නා ඒකේ 18 සංයම බලන්න. සක්මන් කරන එක නා සක්මනේ 18 සංයම බලන්න. එකකින් හරියි ඉඳි මැකිලිම ගන්න එක නෑ. ඒකෙන් ආනපාන ගන්න එක නෑ. ඒකෙන් නැත්නම් සම්පූර්ණයෙන් හරි. මේක බලන්න පටන් ගත්තොත් මේකේ තියන්න පුළුවන් හැම සටහනක් හැම ආකාරයක්ම බලන්න පටන් අරගත්තොත් ඒ යෝගාවචරය කොච්චරක් ආනපාන බැඳෙනවද කියනවනම් කොච්චරක් ආනාපාන නිමග්න වෙනවද කියනවනම් ඒ විදිහට හොඳට ආනාපාන දිහා බලනකොට හෙනියක් ගැහුවත් ආනාපානට බාධා වෙනවා. ශබ්ද කොච්චර පිටින් ආවත් මේ සමීපස්ත භාවයේ නිසා උත්සන්න භාවයේ නිසා ඒ ශබ්දවල බලපෑම එන්නේ. කයේ සමහරලාට දරුණු වේදනා හිරිවැටලා හිරියනවත් ගන්නවා. ඒ චිත්ත තනපණින්. ඒ වගේම හිතවිලි කොච්චර ආවත් එක හිතවිල්ලකටවත් ගෙවදින්න වෙලාවක් නැහැ. ගිට අඩිය තියාගන්න වෙලාවක් නැහැ. මොකද මේ අපි සමීපෙලා අනපන දිහා බලන. ආන්නේ විතර බලන්න හිටියොත් සර්වචනසේ සඳහන් කරන ඔය සීල සූත්‍රයේ සුත්ත සූත්‍රයේ වගේ තැන්වල ඒ ආනාපානයේ 11 ආකාරය දැක්කොත් ලැබෙන ආනිසංසය තමයි පණ යන වෙලාවේදී අන්තිමට යන ප්‍රශ්වාසය 100න් සතියෙන් යුක්තව ගත වෙනවා. ඒ තරම්ම ආනාපාන ජීවත් වෙටි අපි සමීප වෙලා තියෙනවා. 11 ආකාරය දැක්කේ නැත්නම් සර්වචනසේ තාම පිළිගන්න යා ආනාපානේ ප්‍රවීණිය කියලා. 11 ආකාරය දකින්න කම්ම භාවනා කරන්න කියලා කියනවා. ඒ කියන්නේ එන්නේ එන ආනාපානයක් අලුතෙන්ම එන එකක් විදිහට ඉපදිච්ච බබෙක් ඉස්සලම ගන්න හුස්මක් වගේ. එimhe ප්‍රශ්වාසයක්ම මරණයේදී පිට වෙන ප්‍රශ්වාසයක් වගේ. මම මැරෙන. මේ අන්තිම හුස්ම. ඒක දිහා බලන්න වගේ අලුත් කර කර තිරියම් කර කර මේ හුස්ම දිහා බලන්න ඉතින් හැම සතහනක්ම හැම ආකාරයක්ම බලන්න පටන් අරගත්තොත් ප්‍රකාශයක් කරන්න ඉඩ තියෙනවා. මේ ආනාපානය ඇතුලේ අතරමහා ධාතුන්ම තියෙනවා මුළු විශ්වයම තියෙනවා.